ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි සංඛාරං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිපානං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු එකකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිර්වාණය අතිපූජනීය මහෝපාද්‍යය මානිකානන් වහන්සේ ප්‍රධාන කල්පිරියෝගාවදී මහා සංඝ රත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාවේ අපි පවත්වන ධර්ම දේශනා මාලාවේ 17 වෙනි දේශනාවයි මේ. ආශත්ඵල සමාධියේදී සහතන් වහන්සේ ලබන භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයේ කෙවඳු එකක්ද කියලා වටහා ගන්න උපකාර වන සූත්‍ර කීපයක් පසුගිය දේශනාවේදී අප විග්‍රහ කළා. ක්ෂිතිජයක් නැති ක්ෂිතිජයක් නැති දර්ශනපත්‍යක් වැනි විනිවිද යන ගැඹුරු හිස් බැල්මකින් රහතන් වහන්සේ ඒ භව නිරෝධය දකින බව ඒ ඒ කාරණේම අපි අර කලින් අවස්ථාවල සඳහන් කළ අනන්ත සබ්බතෝප අනිදස්සන විඥාන මේ වචන වලින් පැහැදිලි වෙන බවත් අපි එදා අන්තිමේ සඳහන් කළා අනිමිත්ත අපන්ත ශුන්්‍යත යන විමෝක්ෂය ගොදුරුකින් කරගත් රහතන් වහන්සේ සංඥා අනුසයෙන් මිදිලා රූප අරූප දේකාර ඉක්මවලා මේ භව සාගරයෙන් මේ භවයෙන් ඊතරවන හැටි මායයට අහසු නොවි මේ භවයෙන් ඊතරවන හැටි නමුත් සූත්‍ර දේශනාවල නමුත් ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා ඉතිවුත්තක පාළියේම ඊටාත්ම වටිනා ගාථා තුනක් තිබෙනවා අපි ඒවා ඉදිරියට ගන්න මේ අවස්ථාවේ ටික නිපාතේ දීතික ටික නිපාතේ යේච රූපූපගා සත්තා යේච අරූපච්ඡායිනෝ නිරෝධං අප්පජානන්තා ආනන්තාරෝ පුනබ්බවං යේච රූපේ පරිඥාය අරූපේසු අසංඛිතා නිරෝධේ යේ විමුක්ඛන්ති තේ ජනා මච්චුහායිනෝ කායේන අමතං ධාතුං කුසයිත්වා නිරූපති උපතිපටි නිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ ඒතේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පල යේති රූපෝපදාසත්තා යේත අරූපට්ඨායන රූප භවයන්ට එළඹෙන යම් තාක් සත්‍යෝ වෙද්ද අරූප භවයන්හි ස්ථාවරව සිටින යම් තාක් සත්‍යෝ වෙද්ද ඒ හැම කෙනෙක්ම නිරෝධං අප්පජානන්තා නිරෝධය භව නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනර්භව නැවත නැවත පුනර්භවයට එනවා භවයට එනවා යේච රූපේ පරිඥාය අරූපේසු අසංචිතා නමුත් යම් කෙනෙක් රූපය පිරිසිඳ දැනගෙන හරියාකාර අවබෝධ කරගෙන අරූපේසු අසංචිතා අරූප භවයන් හිත නොරඳා නොපිහිටා නිරෝධයේ යෙමුච්ඡන්ති නිරෝධයෙහි විමුක්ත වෙද්ද ඒ ජනා මච්චුහායිනෝ ඔව්හු මායයා පළවා හරිනෝ කායේන අමතං ධාතෙන් කුසයිත්වා නිරූපදී උපදී පටිනිස්සග්ගං සච්චිදත්වා අනාසවෝ නිරුපති නම් වූ අමෘත ධාතුව කයෙන් ස්පර්ශ කොට උපදී පටිනිස්සග්ගේ උපදීන් අතහැරීම සාක්ෂාත් කොට ප්‍රත්‍යක්ෂ කරගෙන අනාශ්‍රවව ආශ්‍රවයන්ගෙන් නිදී දේශේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිශ්ශෝකී වූ නික්ලේශී වූ අමෘත පදය දේශනා කරති. මේ ගාථා තුනේ කියන්නේ මුල් ගාථාවෙන් කියන එක අදහස ඉතාම පැහැදිලි. ඒ කියන්නේ රූප භවයන් රූප භවයන්හි සිටින සත්‍යොත් රූප භවයන්ට එළඹෙන කියන කියන්නේ රූප භවයන්හි සිටින සත්‍යොත් අරූප භවයන්හි ස්ථාවරව සිටින සත්‍යොත් රූප භවයන්ට එළඹෙන සහ අරූප භවයන්හි සිටින සත්‍යොත් නිරෝධය තේරුම් නොගැනීම නිසා භව නිරෝධය ගැන නොදැනීම නිසා නැවත නැවත භවයට එනවා ඊළඟට දෙවෙනි ගාථාව දෙවෙනි ගාථාවේ එක්තරා පොඩි පැටලවිල්ලක් තිබෙනවා ඒ කියන්නේ අර පද දැන් බොහෝ විචාර ගැඹුරු සූත්‍රවල අපි කලින් සඳහන් කළා වෙන එකක් තමයි පාඨාන්තර නිගමනය පවා ලොකු ප්‍රශ්නයක්. ඒ තරමටම මේ නොයෙකුත් විදිහේ ඒ පැහැදිලිව ඇවිල්ලා නැහැ. ඒවා අර්ථය පැහැදිලි වෙන නැති වෙනකොට ඒකම ධර්මයේ කටින් කට එන ඒ ධර්මයක් ඒකත් දූෂ්‍ය වෙන ස්වභාවයක් නිසා වෙන්න ඕනේ. මෙතන අසංචිතා කියන පාඨය අපි පිළිගත්තේ. ඒ කියන්නේ යේච යේච රූපේ පඤ්ඤාය අරූපේසු අසංචිතා. ඒ කියන්නේ රූපය රූප භාවයන් පිළිසින්න දැනගෙන රූපය හරියට තේරුම් අරගෙන ඒ වගේම අරූපේසු අසංකිත අරූපයන්හිද නොරඳා කියන නොපිහිටි තව පාටියක් කියන සුසංකිතා කියලා සුපිහිටි එතකොට මේ පිටම පරස්පර විරෝධී පද දෙකක් මේ මොකක් තෝරගන්න ගන්නද කියන එකයි ප්‍රශ්නේ අටුවාවේ මේක පිළිඅරගෙන තියෙන අසංකිතා අපි දැන් මෙතන අසංකිතා හේතු ඇතුවයි මෙතන අසංකිතා කියන පාඩේ ගත්තේ අටුවාවේ තියෙන නිසා නෙවෙයි නමුත් නවීන සංස්කරණ ගණනාවකම අසංචිතා යන පාඨය ඉවත් කළා සුසංචිතා කියලා අරගෙන තියෙනවා. ඒක සමාජයට අර මතු පිටාර්ථය ගැන හිතලා වෙන්නේ නැහැ. අරූපයන්ෙත් හොඳින් පිළිටා, සුපිලිටා. නමුත් මෙතන ගන්න තියෙන්නේ අපි දැන් මේ දේශනා මාලාවෙන් දැක්ුවා මේ රූප අරූප දෙකේ ද්වේතාව. ඒ රූපයයි රූපය රූපයේ හැවණල්ලක් වගේ අරූපය. ඒක නිසා රූපය පිළිසිඳ දැන ගැනීම නිසාම කෙනෙක් තේරුම් ගන්නව අරූපයවත් රඳන්න වටින්නේ නැහැ කියලා. අන්නේ අර්ථයෙන්ම අපි මේක අසංතිකා කියන පාඩේ මෙතෙන් දෙගත්තී රූපේ හරියට තේරුම් ගන්න නම් යම් කිසි කෙනෙක් ඒ තැනත්ත අරූපේවත් පිහිටන්නේ නැහැ. අරූපේ අරූපේසු අසංචිත. අන්න නිබඳු පුද්ගලයා එතකොට නිරෝධයේ නිබඳු පුද්ගලයන් ඒ නිරෝධයේ විමුක්ත වෙනවා. මේ එතකොට අසංචිතා කියන පාඩේ අපි දැන් පිළිගත්තේ අර රූප අරූප ද්වේතාව. ඉක්මවලා භව නිරෝධය. සිත ගැනීම නිසා ඒ තන ඒ අය විමුක්ත වෙනවා කියන එකයි. අවසාන ගාථාවෙන් කියවෙනවා බුදුරජාණන් වහන්සේ උපදීපටිනිස්සග්ගේ නිරුපදීනම උපදීපටිනිස්සග්ගේ ප්‍රත්‍යක්ෂ කළා කියලා. ඒ ප්‍රත්‍යක්ෂ කරලා කයින් අමෘත ධාතු කයින් අමෘත ධාතුව ස්පර්ශ කර බවු කියවෙනවා. කලින් දවසේ අපි දේශනාවක සඳහන් කළ එක්තරා ගාථාවක දාන ගාථාවක කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන කුසෙයුන් පස්සා කියලා අපි ඒක තේරුම් කළේ මේ උපදී තියෙන තාක් ස්පර්ශය ස්පර්ශ කර නිරූපදී තැනත්තා කෙසේනම් ස්පර්ශය ස්පර්ශ කරද්දී කියලා. එතකොට එහෙම බලනකොට එතන ස්පර්ශයක් නෑ. දැන් මෙතන කියාපු එක පරස්පර විරෝධී හැටියට ඇතැම් විට කෙනෙකුට පේන්න පුළුවන්. මෙතන කියනවා අමෘත කයින් අමෘත ධාතුව ස්පර්ශ කළා කියලා බුදුරජාණන් වහන්සේ. ස්පර්ශය නැත්නම් කොහොමද ස්පර්ශ කරන්නේ කියලාත් අහන්න පුළුවන් කෙනෙක්. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු අදහසක් කියන්නේ ස්පර්ශයෙන් මිදීමමයි මේ අමෘත ධාතුව ස්පර්ශ කිරීම. ඒ කියන්නේ මාය මරණ බය පිළිබඳ සතා කල්පනා කරලා බලනකොට මරණ වේදනාවෙන් මිදීම ඊළඟට මරණය පිළිබඳ ඒ සංකල්පයෙන් මිදීම ඒක බුදුනේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේම ඒ ප්‍රඥාවෙන්ම ඒ අර කියපු අර අනාසවන් චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ආදී වශයෙන් දක්වන එන්නත අකුප්පා චේතෝ විමුක්තිය ආදී වශයෙන් දක්වන ඒ අරහත් ඵල සමාධියේදී මුළු ශරීරයම අතහැරලා අර භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනකොට ස්පර්ශෙනුත් මිදෙනවා වේදනාවත් නුත් මිදෙනවා ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේ. එතකොට මේ මාර්ය උදුර ගන්න කලින් අතහැරීමේ හපංකමයි මෙතන තිබෙන්නේ. ඒක ඉතාම සියුම් කාරණයක් මෙතන. මාර්යා උදුර ගන්න යනකොට අතහැරීම. ඒ අතහැරීම අමෘතත්වයේ ස්පර්ශ කිරීමක් වන්නේ ඇත්ත වශයෙන්ම අර ස්පර්ශ වලින් වේදනාව වලින් මිදීම. එතන බැලු බැලමට මේක පරස්පර විරුද්ධී වගේ. ඒ තරම් සියුම් ධර්මයක් මෙතන. එතකොට මේ මේ தත්ත්වය මේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? සංස්කාර නිරෝධය අරමුණු කිරීමෙන් සංස්කාර වල ස්වභාවය හට ගැනීම නැති දෙක දෙක බවක් ගන්න උත්සාහ කළා. එයින් නිරෝධය සාමාන්‍ය ලෝකයා සමුදය පක්ෂයයි සයිහිතේ යොමු කරන්නේ. ඒක විතරයි පේන්නේ. බුදුරජාණන් වහන්සේලා අර සියුම් ආන්දමින් අර දැක්කා භව නිරෝධය. සංස්කාරයන්ගේ නිරෝධය අරමුණු කරගෙන ඒක කෙලවරට ගියාම අන්න භව නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා. භවනි එතකොට භවයයි මායයට අයිති. මායයාගේ ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද? මායයට දකින්න බැරි දැනකට යනවා. ඒ කියන්නේ භව නිරෝධයට සිත දමනවා. භවයේ ඉන්න තාක් තමයි අර ඔක්කොම සියලු වේදනා සුඛ සැප දුක් දැන් මෙතන කියන අපි කලින් අවස්ථාවල සඳහන් කළ ගාථාවල අත රූපා රූපාච සුඛ දුක්ඛා පමුච්චති. ඒ සැප දුක් වලිනුත් රූපා රූප වලිනුත් මිදෙනවා. ඒ රහතන් වහන්සේගේ අරහත් සමාධිය හැටියට අපි ඒක තේරුම් කළේ. දැන් මෙතනත් ඒකමයි. එතකොට මේ භව නිරෝධය කියන අදහස ඉතාම ගැඹුරු සංකල්ප ගැඹුරුම අදහසක් මෙතන තිබෙන්නේ. ඒක පිළිබඳව දැන් භව නිරෝධය නිර්වාණය කියලා කිව්වහම කෙනෙකුට මෙතන මොකද්ද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන් සමහර විට. නමුත් අත්ත වශයෙන්ම නිවන භව නිරෝධ නාමයෙන් හඳුන්වපු වටිනා සූත්‍රයක් අපිට ලැබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් සරියුත් ස්වාමීන් වහන්සේත් අතර කළ දෙන දෙනම අතර කළ ධර්ම සංවාදයක ස්වරූපින් මේ මේ සූත්‍රයේ විකාශනය වෙන්නේ. අර සුපුරුදු ආකාරයටම ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අර අරුම පුදුම සමාධිය ගැන. සියානුක්ඛෝ ආවුසෝ සාරිපුත්ත තථාරූපෝ සමාධිපටිලාභෝ යතා නේව පඨවියං පඨවි සංඤ්ඤාස්සන ආපස්මින් ආපෝ සංඤ්ඤාස්සන තීජස්මින් තීජෝ සංඤ්ඤාස්සන වායස්මින් වායෝ සංඤ්ඤාස්ස නාගාසනං චාතන ආකාසනං චාතන සංඤ්ඤාස්සන විඥානං චාතන විඥානං චාතන සංඤ්ඤාස්ස නාකින්චඤ්ඤාතන නාකින්චඤ්ඤාතන සංඤ්ඤාස්සන නේව සංඥානා සංඥාතන නේව සංඥානා සංඥාතන සංඤ්ඤාස්ස න ඉහ ලෝකේ ඉහ ලෝක සංඤ්ඤාස්ස න පරලෝකේ පරලෝක සංඤ්ඤාස්ස සංඤීච්ඡ 50 ඒකට මේකේ අදහස අ අරත්නි සාරිපුත්‍රය නිබඳු සමාධියක් වික්ෂුවකට තිබිය හැකිද? යම්බඳුද මෙහෙමත් සමාධිය සමාධිපටි ලව්ඩක් තිබිය හැකිද? යම්බඳුද ඒ සමාධියේදී අර පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව ඒක පිළිබඳව සංඥාවක් නැහැ. පඨවි සංඥා ආපෝ සංඥා කිසිවක් නැහැ. කුලව ජලය ආදී පිළිබඳ සංඥාවක් නැහැ. ඒ වගේම ආකාසනං චේතනාදී ඒ එක් එක් අරූප භව පිළිබඳ ඒ සංඥාවකුත් නැහැ. නෑ ඉද ලෝකේ ඉද ලෝක සංඥාස්ස. මේ ලෝකයේ පිළිබඳ මේ ලෝක සංඥාවකුත් නැහැ. පරලෝක සංඥාවකුත් නැහැ. ඉතින් මෙහෙම වුණාට මොකද සංඤීච 50ස්ස. එසේ නමුත් සංඤීව සංඥාවකුත් තිබෙනවා. එතකොට ආනන්ද සරියුත් සානහසේ ප්‍රකාශ කරනවා සිය ආවුසු ආනන්ද එහෙම වෙන්න පුළුවන් එහෙම කියන්න පුළුවන් ඊළඟට ආයිත් ආනන්ද සානහ කියන යතහකටම් පන ආවුසු සාරිපුත්‍ර සිය කොහොමද එහෙම වෙන්නේ එතකොට සරියුත් සානහ ප්‍රකාශ කරනවා මම මේ බඳු සමාජයකට ඇත්ත වශයෙන්ම සම්වැදිලා හිටියා මේ සවැත් නුවරම අන්ධවණී වාසය කළ එක් වැඩවසන එක් අවස්ථාවක ඒ අවස්ථාවේ මෙන්න මේ කියපු ආකාරයටයි මම මගේ හිත පැවතුනේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඒ අවස්ථාවේ ඔබ වහන්සේ කවර සංඥාවකින්ද යුක්තව සිටියේ? ඔන්න ඒකට දෙන පිළිතුර තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. ආනන්ද ශරීර සානසීන ප්‍රකාශ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං කි කෝමි ආවුසෝ අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුද්ධති සේයථාපියාවුසෝ සකලිකද්දිස ඡායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති අඤ්ඤාව අච්චි නිරුද්ධති එවමෙව කෝආවුසෝ භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණන්තිකෝ මේ අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුද්ධති මේකේ අදහස භවනිරෝධෝ නිබ්බාණං භවනිරෝධෝ නිබ්බාණං කියලා මට ඒ අවස්ථාවේ සමාධි ඉන්න අවස්ථාවේ එක් සංඥාවක් හට ගන්නවා වෙන සංඥාවක් නැති වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඒකට ඊළඟට කියනවා ඒකේ උපමාවක් දෙනවා ඊළඟට ඒ යථාපේ යම්සේ ඇතනි ලී කොටු කැබැල්ලක් කොටු කැබැල්ලක් දැල් වෙන කල්හි එහි ගිනි දැල්ල එහි ගිනි සිල්ල පිළිබඳව හිතනවා නම් අඤ්ඤාව අච්චුප්පජ්ජති. එකම එක ගිනිසිලක් හට ගන්නවා වෙන ගිනිසිලක් නැති වෙලා යනවා. නිරුද්ධ වෙනවා. අන්නේ විදිහටම මට භව නිරෝධෝ නිබ්බාණං භවයේ භව නිරෝධය නිර්වාණය කියලා මේ එක සංඥාවක් තියෙන වෙන සංඥාවක් නැති වෙනවා. දැන් මෙතනත් අපිට කියන්න තියෙන්නේ අර ඒතං සන්තං ඒතං පනිතං කිව්වා වගේ ඕක කිය කිය කියන්නේ මේ සරිපුත් සරිපුත් ස්වාමීන් වහන්සේ. අර සංස්කාර නිරෝධයට සිත යොමු කරලා හිටියා. දැන් මෙතන ඊටාත්ම වටිනා විදර්ශ විදර්ශක ඊන්ට ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක් මේ ගිනි දැල්ලක. ගිනි දැල්ලක් දිහා සාමාන්‍ය ලෝකයා බලනකොට එතන දකින්නේ දැල්ලක්, දැල්වීමක්. ඒ වෙනුවට යෝගාවචරය දකින්නේ එතන නිවීම, නිරෝධය. ඊටාම සියුම් අර ගිනි දැල්ලේ පැවැත්ම විනිවිද දැකීමක්. අර විනිවිද යන බැලීමක් කිව්වේ ඒකයි. මේ දැල්ල තුලින් නිවීමට අරමුණු කළා. මොහොතක් මොහොතම ඉතාම ක්ෂණිකව. ඉතින් මේ මේක තමයි මේ අත් වශයෙන්ම මේ නිදල්ල පිළිබඳ තියෙන උපමාව පමණයි. මෙතන භව නිරෝධය. භව නිරෝධය කියලා කියන්නේ භවය අපි කලින් ප්‍රකාශ කළා මේ සිටිවිල්ලනේ. සංස්කාර වලින් ওই භවය ගොඩ නැගින්නේ මොහොතක් මොහොතක් පාසා. ඒකේ සමුදේ පක්ෂයේ විද්‍යා ලෝකයට පෙනෙන්නේ ඒක නිසා ඝන සංඥාවෙන් මේ භවයේ දේවල් තියෙන හැටියට හිතෙනවා. කල්පනා කරනවා. නමුත් මේ හිතෙන් මේව හදන හැටි Eh, අර සිතං චිත්තං විපමුත්තං වයංචස්සානුපස්සති ආදී වශයෙන් අංගුත්තර චක්ක නිපාතේම සඳහන් වෙනවා. ඒ සිත නවතුණු සිත ඇති රහතන් වහන්සේ දකිනවා ඇත්ත වශයෙන් හිත නවත්තගත්තමයි පේන්නේ මේ. හිත නැවතුණු සිතේදී රහතන් වහන්සේ දකිනවා අර සංස්කාරයන්ගේ නිරෝධය. ඒ නිරෝධය ඊළඟට අරමුණු කරනවා. නිරෝධය අරමුණු කරනකොට තමයි ඒක කෙලවර තමයි අර අර මොල් කියන්නේ සියල්ලම නැති වෙන විදිහ. මුළු භවය ඇදලා තියෙන සංස්කාර වලින් නම් සංස්කාර නිරෝධය අරමුණු කරනකොට අර ගිනි දැල්ලේ ගිනි දැල්ල තුලින් ඒක විනිවිදල දැක්කා වගේ අර මායාවේ ග්‍රහණිනුත් මිදෙනවා. දැන් ගින්න පිළිබඳ උපමාව ඉතාම පහසුවෙන් ගන්න පුළුවන් මේ භවය පිළිබඳ කාරණයට මක්නිසාද උපාදාන කියන වචනේ අපි කලින් ප්‍රකාශ කළ හැටියට පාළියේ අර්ථ දෙකක් දක්වනවා. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි ඉන්ධන ද්‍රව්‍ය. ගින්නක් දැල්වීමට උපකාර වන දර ආදියට උපාදාන කියනවා. ඒ වගේම භවයත් 11 ගින්න ආදි වශයෙන් දක්වනවා ගින්නක් හැටියට. ඒකට භව නැමැති ජීවන පවතින උපාදානය නිසායි. මේ தත්ත්වය අරමුණු කරගෙනයි මේ එතකොට මේ ධානය තියෙන්නේ. මේ ඒ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ ආකාරයෙන්. එතකොට ඒ දැන් අර භව නිරෝධෝ නිබ්බාණං කියන එකෙන් අපිට තේරෙනවා නිබ්බාණය කියන තේරුම් ගත යුත්තේ එතන නිරෝධ කියන වචනේ බොහෝ විට යෙදලා තියෙන්නේ ඒ අර්ථයෙන්. සමහර විට මේවා කවලම් වෙන ස්වභාවයකුත් තියෙනවා සංඥා වේදිතින් නිරෝධ ආදී වශයෙන්. ඊළඟට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් තියෙනවා අපිට අර සලායතන නිරෝධය නිර්වාණය කියන එක. මේ කොයි නාමයෙන් හඳුන්වනවත් මේ එකම ප්‍රත්‍යක්ෂය තමයි. කොයි පැත්තෙන් බැලුවත්. අපි කලින් සඳහන් කළා මේ සලායතන සලායතන නිරෝධයමයි නිර්වාණය කියලා. ඒක හොඳට පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් වෙනවා. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාම කළා කිසිම කිසිම ඊට හේතු වෙන ප්‍රශ්නයකටවත් ඇතිව නෙවෙයි. සමන් වහන්සේම ඉබඳු සූත්‍ර බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනා කරන ඇත්ත වශයෙන්ම පස්චිම ජනතාව ගැන හිතලා වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඒක මහා ඒකත් නිකන් ප්‍රහේලිකා විදිහේ දේශනාවක්. තස්මාපිය වික්‍රේ සේ ආයතනේ වේදිතබ්බේ යක්ඛ චක්කුංච නිරුද්ධති රූප සංඥාට විරජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යක්ඛ සෝතංච නිවිජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යක්ඛ ඝානංච නිවිජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යක්ඛ ජීවහාච නිවිජ්ජති රසාච රස සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යක්ඛ කායෝච නිවිජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යක්ඛ මනෝච නිවිජ්ජති ධම්ම සංඥාච විරජ්‍යති. සේ ආයතනේ වේදිකබ්බේ සේ ආයතනේ වේදිකා. එතකොට මේකේ අදහස මොකද්ද? එම නිසා මහණෙනි එහෙනම් මහණෙනි මෙන්න මේ මේ විදිහට මේ කාරණේ තේරුම් ගන්න ඕන. මෙහෙම සිස්මිය යුතුයි. කොයි ආකාරයකටද? චක්ඛුංච අපි විතර සේ ආයතනය එම නිසා මහණෙනි මේ ඒ ආයතනය තේරුම් ගත යුතුයි ඒ ආයතනයේ වේදිකාව. ඒ ආයතනයේ තේරුම් ගත යුතුයි. කොහොමද? කොතැනකද ඇස නිරුද්ධ වෙයි රූප සංඥාව විරජ්‍ය වෙයි. එතන අන්න හොඳටම ගැලපෙනවා අපි අර කලින් සඳහන් කළ විරාග කියන වචනේ එක්තරා එක්තරා අර්ථ ભેදයක් තිබෙනවා. සාමාන්‍ය විරාග කියන්නේ නොයල්ම. ඒකම අර සායමක් පාටක් කියදී යාම. ඒ අර්ථයක් මෙතන තිබෙනවා. විරාග රාග කියන්නේ පාටක් නම් විශේෂයෙන්ම රතු පාට ආදීට විරාග කියන්නේ එවි යාම නැකී යාම. අන්න දැන් මෙතන ඒ අර්ථය ඉතාමත්ම ප්‍රකටව තිබෙනවා. චක්කුංච නිරුද්ධති. ඇස ඇස නිරුද්ධ වෙනවා. රූප සංඥාව ඇස නිරුද්ධ වීම නිසාම රූප සංඥාව නැකිලා වගේ යනවා. විරාජ්‍යති. ඒ වගේම අනිත් ඒවා ගැන කියනවා ඇස පිළිබඳ වගේම කන. යට ඒ යම් කිසි ආයතනයක ආයතන කියන වචනේ එතන මොකක්ද කියලාවත් තෝරලා නැහැ. යම් කිසි ආයතනයක්, යම් කිසි තැනක ආයතනයක අර කියාපු විදිහට ඇසත් නිරුද්ධ වෙනවා, රූප සංඥාවල් නැති යනවා කියලා කියමු අපි, නැති යනවා, දෙරි යනවා. ඒ වගේම කනත් නිරුද්ධ වෙනවා ශබ්ද සංඥාවල්. ඒ ආකාරයක මනිත් දේවල් හිතා ගන්න පුළුවන්. ඇස කන නාසය නාසයයි ගන්ධ සංඥාවත් නැති යනවා ඊළඟට දිව නිරුද්ධ වෙනවා රස සංඥා නැති යනවා කය නිරුද්ධ වෙනවා ස්පර්ශ සංඥා පුත්‍රබ්බ සංඥාවල් නැති වෙලා යනවා සිතක් නිරුද්ධ වෙනවා ධම්ම සංඥාත් නැති වෙලා යනවා ඊටත් ඉතාම මතක මතක තබාගත යුතු විශේෂ කාරණයක් වටයි අපිට තියෙන්නේ සිතක් නිරුද්ධ වෙනවා ධම්ම සංඥා ධම්ම සංඥා කියන්නේ සිතිවිලි පිළිබඳ සිතට අරමුණු වල ධර්ම පිළිබඳ සංඥාවක් නැති වෙලා යනවා එය එය අන්නේ බඳු ඒ ආයතනේ තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා එක්තරා විදිහට බුදුරජාණන් වහන්සේගේ විශේෂ උපායක් තමයි ඊළඟට ඒක දේශනා කර හැටියට ආසනෙන් නැගිටලා විහාරයට ඇතුල් වුණා. වික්ෂු සංඝයා වහන්සේලාට මේක මහා වික්ෂිප්ත තත්වයකටපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ ඊටම කෙටි මාතෘකා උද්දේශ වගේ පාඩයක් මේ දේශනා කළේ විස්තර විවරණය නොකර දැන් අපි කොහොමද මේකේ අර්ථය දැනගන්නේ කියලා වික්ෂු සංඝයා වහන්සේලා කතා කරලා ඊළඟට මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඉන්නවා සමහර විට උන්වහන්සේට පුළුවන් මේවා මේවා තේරුම් ගන්න කියලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා ආරාධනා කළා මේ බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන ලද මේ ඉතිදේශනාවේ අර්ථය සවිස්තරව අපිට කියලා දෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ පළමුවෙන් මැලි කැඩුවා. ඒක තමයි ඊ අවස්ථාවේ ඔබ වහන්සේලාට මේක කරගන්න තිබුණේ. අයි මානදකාරී කියලා. නමුත් අවසානයේදී ඒ අවිතිල්ල නිසා ඊට එකඟ වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. "උන් එහෙමනම් මට නම් තීරණ හැටියට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සම්මත කරගන්න අහලා මට තේරෙන හැටියට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අර බස්මාතිය වික්කවේ සියායතන වේදිකබ්බ්‍ය ආදී වශයෙන් ප්‍රකාශ කළේ මෙන්න මේක නිසයි කියලා එක පාඨයයි එකම වාක්‍යයයි ආනන්ද ස්වාමීන් වහන්සේ අටුවාව හැටියට. මම මේ කාලේ අටුවාව කියනකොට නම් එකපාරටම හිතෙන්නේ නැහැ මහා දිග අටුවාවක්. නමුත් මෙතන සරි මේ ආනන්ද සානත් ඉන්නේ එකම පාටියයි අටුවාව හැටියට. මොකද්ද? සලායත නිරෝධං කෝ ආවුසෝ භගවතා සංඝාය භාසිතා. එවත්නි සලායත නිරෝධං සලායත නිරෝධය සඳහා සලායත නිරෝධය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මේ කියවපු පාඨය දේශනා කළයි. ඒ කියන්නේ මේ පාඨය දේශනා කළේ සලායත නිරෝධය පිළිබඳවයි කියන එක. ඉතින් මෙතනින් හැංගෙනවා එතකොට අර ආයතන නමින් හඳුන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන ආයතන කියලා කිව්වේ අර එක එක ආයතනයක් නෙවෙයි. මෙන්න මේ මේ සලායතන නිරෝධ නම් වූ නිවනමයි. එතෙන්දී අසාරත්ථ ප්‍රකාශින් අටුවාවේදී බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒකත් ඒ මෙතෙන්දී පිළිගන්නවා සලායතන නිරෝධය නිබ්බාණය බව. ඒ අටුවාචාර්යයන් වහන්සේ පවා අටුවාවේ සඳහන් වෙන්නේ සලායතන නිරෝධන්ති සලායතන නිරෝධෝ උච්චති නිබ්බාණං සංසන්ධාය භාසිතಂತಿ අත්ථෝ සලායතන නිරෝධ කියලා මේ මෙතන දේශනාවේ කියන්නේ සලායතන නිරෝධ නම් නිවන නමු නිවන නමි ඒ සඳහා දේශනා කළා කියන එකයි මේකේ අර්ථය කියලා ඉතින් අටුවාචාරින් වහන්සේත් මෙතනදි පිළිගන්නවා සලායතන නිරෝධයම තමයි නිර්වාණය කියලා දැන් මෙතනින් අපිට වැදගත් කාරණා දෙකක් මෙහෙලි වුණා එකක් කන්නේ සඳහන් කළ ආකාරයට නිවන සලායතන නිරූප වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන ලද බව ඊළඟට ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාරණේ ඊළඟ සංඝයා වහන්සේලා කියලා ප්‍රකාශ කළා මේ ආනන්ද සානන්ද අපිට මෙහිම අටුවාවක් දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ ඒක මේ සම්මත කළා පඬිතය ආනන්ද පඬිතයයි මහා ප්‍රඥයි මගින් අහුවත් නුඹලට මට කියන්න තියෙන්නේ මෙච්චරයි කියලා අර අටුවාව සම්මත කළා එතකොට මෙන්න අපිට තේරෙනවා අර සලායතන නිරෝධයන නිර්වාණයයි ඒ වගේම සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කියපු தත්ත්වය ආයතනයන් නාමයෙන් හඳුන්වලා තියෙන බව. ඊළඟට තවත් අපිට මේ සලායතන නිරෝධය ආයතන නම් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. නැත්නම් නීවර ආයතන නම් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. සලායතන විභංග සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සිත දෝමනස්ස නැමැති ධම්මකාරණී විස්තර කිරීමේදී එතනදිත් ආයතන කියන නාමය යොදලා තිබෙනවා. ඒ ඒ සූත්‍රයේ ගැඹුරු ධර්ම කොටස රාශියක් සඳහන් වෙනවා. නික්කම්මසික දෝමනස්ස කියන වචනේ විතරක් තේරුම් ගන්න උපකාර වෙන සුළු විස්තරයක් කළොත් මේ කියන්නේ මේ ඉන්ද්‍රිය ආරම්මන අස්සකන්නාසාදී ධර්මෝ වන රූප ශබ්ද ආදී ඉන්ද්‍රිය ආරම්මණයන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම බව නුවණින් සැලකලා යම්කිසි කෙනෙක් මේ මහා ප්‍රඥාවෙන් මේ ගැන කල්පනා කරලා විදර්ශනා ප්‍රඥාවෙන් නිවන පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් ආශාවක් ආශාව කියන වචනේ ඉදිරියට හරදන්නේ රති කියන වචනේ සමහර විට ධර්මයේ ඉදිරියලා තියෙනවා නිබ්බාන රසෝ නිබ්බාන රති කියන ආශාවක් ඇති කරගත්තොත් ඒ ආශාව නිසා සමහර විට දුම්නසක් ඇති වෙනවා අන්න ඒ බඳු දුම්නසටයි නෙක්ඛම්මසිත දුමන දුමනස්ස කියන්නේ දේහසිත දුමනස්සය තරම් නරක නැහැ ඒක සම්පූර්ණයෙන්ම හොඳ වට නෙවෙයි නමුත් නෙක්ඛම්මසිත දුමනස්සය හොඳ එකක් හැටියට අරට වඩා හොඳ එකක් හැටියට බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රය දක්වලා තිබෙනවා ඒ ධම්මස් වන ඇති ධම්මස් ඇතිවන ආකාරයේ ඒ උද්දක පාඩයක් වශයෙන් ගත්තොත් මෙන්න මෙහිමයි සඳහන් වන්නේ යම් කිසි භික්ෂුවක් කල්පනා කරනවා උදාසු නාමාහං සදායතනං උපසම්පජ්ජේ විහෙරිස්සාමි යදායත යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति ඉති අනුත්තරේසු විමුක්ඛේසු විහං උපට්ඨාපයතු උපජ්ජති පියාපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්ම සිතං දෝමනස්. මේ කියන්නේ කුඩාසුනාම කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේම්ද? අවර ආයතනයකටද දැන් ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන ආයතනයට. මෙතරියා ඒ තරහි ආයතන උපසම්පදේ කියනවා. කියලා ඊළඟට ඒ ආයතන කියන්නේ මොකක්ද කියන හෙළි වෙන වචන කීප දෙක කියනවා. ඉති අනුත්තරේසු විමුක්තියසු පිහං උපට්ඨාපියති. යන මේ විදිහේ හිතවිල්ලකින් අනුත්තර විමුක්ෂයන් පිළිබඳව. අනුත්තර විමුක්තිය කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අනිමිත්ත ශුන්්‍යත අපහනිකාදී ඒ ඒ කියන විමුක්ෂ තුනයි. එතකොට අනුත්තරේසු විමුක්තියසු පිහං උපට්ඨාපියති. ඒ අනුත්තර විමුක්ෂයන් පිළිබඳව පිහන් කියලා කියන්නේ පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තුව ඇති කරන්නේ ඇති කරගන්නේ බලාපොරොත්තු පිහිටවන්නහුට උපද්දිත පිහාපච්චය දෝමනස්සං. මේ ආසාව බලාපොරොත්තු නිසා එක්තරා දෝමනසක් ඇති වෙනවා. යම් ඒව රූපං දෝමනස්සං යම් යම් මේ බඳු ඒ දෝමනසක් වේද ඉදං උච්චති නෙක්ඛම්සිතං දෝමනස්සං. ඊට නෙක්ඛම්සිත දෝමනස්සී කියලා කියනවා. ඒකට මෙතනින් අපට ඕන කරන කාරණිය අර අර අනුත්තර විමෝක්ෂ වලින් ඉතින් මේ ඉතින් හඟුන්වලා තියෙන්නේ මේ නිවනමයි. මේ විමෝක්ෂ තුන පිළිබඳව ආසාව ඇති කර ගැනීම යන ජීවෙන්නේ ආයතන. කවදානම් මේ ආයතනයට මම මෙලඹ වාසය කරන්නේ කියලා. ඒකට දැන් මෙයින් අපිට මේ ආයතන නාමයෙන් හඳුනන අවස්ථා දෙකක්ම අපිට හමු වුණා. අපි තුන්වෙනි අවස්ථාවකුත් ගමු. මේ නිවන ආයතන නම් හඳුන්වනවා. අතිවික්‍රේ සදායතනං යක්ඛ නීව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචායතන න විඥානංචායතන න ආකින්චඤ්ඤායතන න මේව සංඥානා සංඥාතන නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා සතර පාහම් වික්කරේ නේව ආගතින් වදා න ගතින් න පිටින් න චුතින් න උපපත්තින් න අපතිත්තං අපවත්තං අපතිත්තං අපවත්තං අනාරම්මණං ඒලේතං ඒසේවන්තෝ දුක්ඛස්සාති මේ අපි ප්‍රකාශ කළේ මේ ඇත්ත වශයෙන්ම අර නිර්වාණය පිළිබඳ කරන හැම මේ ලොකු උගතුන් කවුරුත් අතුවාචාරින් වහන්සේලා ඒ හැම කෙනෙක්ම නිර්වාණය ගැන කරන හැම සාකච්ඡාවකම ඉදිරියට ගන්න ප්‍රබලතම සාධකයයි. ඒ ඔවුන්ගේ යම් සම්බන්ධ අපි ඉස්සෙල්ලා මේකේ අර්ථය බලමු සාමාන්‍ය අර්ථය අධිපික්කවේ සදායතන බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් හැටියට මෙතන මේ උදාන උදානයේ පාටලි ගාම ගාමිය වර්ගයේ එන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් මේක. මහණෙනි, එම ආයතනයේ ඇත යම් යම් බඳු ආයතනයක්ද ඒව පඨවි. ඒ පොළොවක් නැත. පඨවි ධාතුවක් නැත. පඨවි නැත ආපෝ තීජෝ වායෝ ඒ වගේම ආකාසානංචායතනයක් නැත. විඥානංචායතනයක් නැත. ආදිඥායතනයක් නැත. මේ සංඥානා සංඥායතනයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. උභෝ චන්දිම සූර්ය හඳ හඳ ඉරු දෙකක් නැත සත්‍රපාහම් වික්‍රේ මහණෙනිෙහි මම මේව ආගතින් වදාමි ඒමක් නැතයි කියමි යාමක් නැතයි කියමි මේව ආගතින් වදාමි නගතින් නැතිතින් සිටීමක් නැතයි කියමි නැචුතින් චුත වීමක් නැතයි කියමි න උපපත්ති උත්පත්තියක් නැතයි කියමි අ නැතිතින් නැතිතින් න උපපත්ති අපපතිත්තං අපවත්තං අනාරම්මා ප්‍රතිස්ථාවක් නැති පැවැත්මක් නැති ආරම් අරමුණක් නැති නැති මෙයම ප්‍රතිසං අපවත්තං අනාරමණ ඒ වේතං ය ඒ බඳු සත්‍ය සත්‍ය ඇති දෙයක් කිය ඊසේවන්තෝ දුක්ඛස් මෙයම දුකෙහි කෙලවර මෙයම දුකෙහි කෙලවරයි කියලා එතකොට මෙන්න මේ මේ සූත්‍ර දේශනාව ගැන තමයි මේ නිර්වාණ ගැන හැම ප්‍රශ්න හැම ප්‍රශ්නයකදීම බොහෝ දෙනෙක් ඉදිරියට ගන්නේ ඒ වැඩි දෙනෙක්ම මේ සම්මත නිගමනය හැටියට නිර්වාණය පිළිබඳ සම්මත නිගමනය හැටියට දැනට සැලකෙන ඒ විවරණය තහවුරු කර ගැනීමට උපකාර කරගන්න ප්‍රබලම සාධකයේ හැටියටයි මේක. එතකොට අපි කලින්ම දැන් අටුවා විවරණයත් අපි පසුවට දාන්නේ මේක මෙතෙක් අපි දිනු කරගෙන ආපු යම්කිසි විවරණ මාර්ගයක් තුලින් අපි කලින් බලමු මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා මේ ආයතනේ. දැන් ආයතන දෙකක් ගැන අපි ඉස්සෙල්ලා සූත්‍ර වල සඳහන් කළා. ඒ එතන ඒ කියන ආයතන නිවන පිළිබඳව. දැන් මෙතනත් මේ විදිහ එකක් බවේ අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ කියන ආයතනය අර කියාපු අර සිත පිළිබඳ තත්ත්වයක්. අර අරහත් ඵල සමාධිය පිළිබඳවයි මේ කියන්නේ. ඒක අරහත් ඵල සමාධිය පිළිබඳ විස්තරයක් නම් දැන් මෙතනම පළවෙනිම කියනවා මේව පඨවි ආපෝ තේජෝ ආයෝ නැති බව. ඒක මෙතෙක් අපි ඉදිරියට ගත්තු සූත්‍ර රාශියකම ඒ අරහත්ඵල සමාධි, අනිදස්සන විඥාන ආදී ඒවා විග්‍රහ කරන අවස්ථාවල නිතරම ඉදිරිපත් වුණු කියමන තමයි ඒක අනිදස්සන විඥානයේ පඨවි ආපෝ තේජෝ ආයෝ පිළිකීමක් ලබන්නේ නැහැ කියනවා. එහෙමත් නැත්නම් ඒ ඒ අරහත්ඵල සමාධියේදී මේව පඨවිස්මින් පඨවි සංඥා ආපස්මින් ආපෝ සංඥා ආදී වශයෙන් පඨවිය පිළිබඳව පඨවි සංඥාවක් ආපෝ පිළිබඳ ආපෝ සංඥාවක් මානසිකාරයක් ඒ කිසිවක් නැති කියලා ඒ සඳහන් වෙනවා. ඉන්නේ ඒකට පැහැදිලි වෙනවා. ඒ අරහත්ඵල සමාධියේදී ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා බල නොපාන බව. ඒ සිතේ බල නොපාන බව හැඟීමටයි මෙතන මේව නැති කියලා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් විස්තර කරන විදිහට ඒව නැති තැනක් අමුතු ලෝකයක් හැටියට නොවේ. විශේෂයෙන්ම පිළිගත් නිවර්ණ හැටියට තියෙන රහතන් වහන්සේ ඒ මේ ජීවිතයෙන් පස්සේ මරණයන් මතු තම රහසිගත වගේ ප්‍රකාශ කරන්න කෙලින් ප්‍රකාශ කිරීමත් සමහර විට ඒක වෙන දෘෂ්ටි වලට වැටෙන නිසා දෝ ඒ රහතන් වහන්සේ පරිලෝක පරිලෝක කියන්නත් බෑ ඇත්ත වශයෙන් ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ ජීවිතය කෙලවුණාට පස්සේ ගිහිල්ලා එකතු වෙන ආයතන. අපි එහෙම කියමු දැනට ඒ එකතු වෙන ආයතන හැටියටයි සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්න. නමුත් මෙතන මේ කියවෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ජීවත් ජීවමා රහතන් වහන්සේ මේ ජීවිතයේදීම අත්දකින්න එක්තරා භවනිරෝධ තත්ත්වයක්. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ වගේම අර ආකාසානංචාතන විඥානංචාතන ආදී නැති බවත් අපි මේක ඉදිරියට ගත්ත මේ සූත්‍ර රාශියම ප්‍රකාශ වුණා. මේ ආකාසානංචාතන ආකාසානංචාතන ආකාසාන ආයතන සංඤ්ඤා ආදී වශයෙන් ඒ එතකොට රූපත් නැහැ අරූපත් නැහැ. රූප අරූප දෙකෙන්ම නිදිලා. ඊළඟට කියනවා නායම් ලෝකෝ නපරෝ ලෝකෝ දැන් කලින්ම සඳහන් මේ මේ විදිහට කලින් අපි සඳහන් කළ සූත්‍රයේ කියුණා නයිද ලෝකේ ඉද ලෝක සංඤීන පරලෝකේ පරලෝක සංඤී මෙලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ පරලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ ඒකයි මේ සූත්‍රය මෙතන කියලා කියන්නේ මෙලොවක් නැත පරලොවක් නැත කියලා නායම් ලෝකෝ නපරෝ ලෝකෝ න ඊළඟට කියනවා න උභෝ චන්දිම සූර්යා අන්ධිරු නැති මේක තමයි හුඟක් ප්‍රබල සාධකයක් විදිහට දක්වන්නේ මේ යම් කිසි තැනක් කියලා නිවන තැනක් කියලා නොකිය යම් කිසි තැනක් ඇටියට හිතා ගන්නවා. මක් නිසාද ඉරහඳ නැති තැන. නමුත් අපි ප්‍රකාශ කළ කලින් අර අනිදස්සන විඥානය ගැන කියනකොට අර සබ්බතෝපක ඒ සිටේ ඇති සබ්බතෝපක ස්වභාවය නිසාම සලායත නිරෝධය සැලසිලා සලායත නිරෝධය අස්කන්නාසාදිය තිබුණාට මොකද? ඇත්ත වශයෙන්ම අර ඉරහඳ ඒ ඒවා නිෂ්ප්‍රභා වෙන බව. ඒවායේ ආලෝකය නැතිලා යනවා. ඒකකොට උභෝ චන්දිම සූර්යය. හඳ ඉරක් නැtei කියලා කියන්නේ ඒ අර්ථයෙන්. ඊළඟට සතර පහන් වික්‍රේ මේ වාගතින් වදාමින ගතින් ආදී වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ ආගති ගති ජීති චුති උප්පත්ති ආදී පද ඊට මීට කලින් දේශනවල ප්‍රකාශ කළා මේවා අර ලෝකයේ තියෙන සංඝත සාපේක්ෂක ධර්ම සාපේක්ෂක අර ද්වේෂාව හැටියට දැක්වූ ලෝකයේ තියෙන සංකල්ප සංඝත සංකල්ප බොහෝ විට අර ද්වේෂාවක් ගන්නේ යන්නේ හැම එකක්ම දෙවිදි හැටියට රූපාරූප ආදී වශයෙන් ඒවා කියන යාම් යාමක් කියනවනම් හිමකුත් කියනවා. අර දික් කොට ආදී වශයෙන් දිග කොට ආදී වශයෙන්. දැන් එතකොට මේව ආගතින් වදාන. එතන ආගති ගති කිසි ඒ කිසි සංකල්පයක් නැහැ යහතන් ආන්දේ සිටී අවස්ථාවේ. යාම්ී සිටින් යුතලියෙන් උපදීන් උපදීන් මාදී ඒ කිසිම සංකල්පයක් සිං කිලිටි වෙලා නැහැ ඒ සත්‍යය. සතර පහ නිවාගතින් ඊළඟට අපපිට්ඨං අපවත්තං අනාරම්මන අපපිට්ඨං කියලා කියන්නේ අපනිහිත කියන අදහසමයි එතන අර කෘෂ්ණාව නැතිසේ කිරීමෙන් ඒ අපනිහිත සමාධිය එතන හැංගෙන්නේ අප. ඒ අපපතිච්ඡන් යන වචනේ හැංගෙන්නේ අර අප අපනිහිත විමුක්තියයි. ප්‍රතිචාරයක් නැති බවයි. අපනිහිත කියන වචනේ තියෙන ඒ අර්ථයයි. ඒ විමුක්ති තුන ගැන කෙන්න සඳහනක් එතන අපපතිච්ඡන් කියලා. අපවත්ඡන් කියලා කියන්නේ කියන එක විමුක්තියයි. ප්‍රවැත්මක් නැති. ඊළඟට අනාරම්මණන් ඒ තාම පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් අනිමිත්ත ස්වභාවයයි. අනාරම්මන අරමුණක් නැති ස්වභාවය අනිත්‍ය ස්වභාවය. මේව දුකෙහි කෙලවරයි. ඒකට මේ දුකෙහි කෙලවර මෙලොවම දිත්තේව ධම්මේ. රහතන් වහන්සේගේ මරණින් මතු ලබන ලොකු නිවනක් නෙවෙයි. මෙතන නිවන භාගයක් ලැබලා එතන සම්පූර්ණ කරගන්න එකක් නෙවෙයි. අන්න ඒ අදහසයි ඒකට අපිට මේ මේ විවරණ මාර්ගය අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහි යම් අඩුපාඩුවක් ඇතොත් හරි ගස්ස ගන්න අපි අටුවාවෙත් පිට සොයමු. මේ අරමත්ත දීපණී උදානාට්ටු ආවේ දක්වන්නේ මේ තෝරන්නේ මේ අපි දැන් මේ තෝරපු කාරණාව මෙන්න මේ විදිහටයි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේවා මේ ආයතන ඉස්සෙල්ලම කියනවා මේක මේ ආයතනයක් කියලා හඳුන්වලා තියෙන්නේ කාරණ කියන අර්ථයෙන් ඇසට රූප අරමුණු වෙන වගේ මේ කියාපු අසංගත ධාතුව අර රහතන් වහන්සේගේ හිතට අරමුණු වෙනවායි ඒ ඒ අරමුණේ මේ මෙතන ආයතන නාමය යොදලා තිබෙන්නේ ඒ කියාපු යම් කිසි ස්ථානයක පඨවි ආපෝ තේජෝ වායෝ නැතිමක් නිසාද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා සංකත ධර්ම. මේ එතකොට අපි මේ කතා කරන්නේ යන්නේ අසංකතය ගැන. ඒකට සංකත අසංකත ධර්ම මිශ්‍ර වීමක් නැහැ. එක එක එකට එක එක ළඟ ප්‍රවතිීමක් නැහැ. අන්න ඒක නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති බව මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම තෝරලා ඊළඟට කියනවා ආකාසානංචයන් විඥානංචයතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤාන සංඥායතන ආදී ඒ කියන අරූප tattව නැතිවක් නිසාද කියන එක තෝරන්නේ කොහොමද? නිවන අරූපී ස්වභාවයක් නමුත් යම් කිසි හේතුවක් නිසා මොකද්ද ආවාසනාවක් නිසා එතනත් නැහැ අර කියාපු අර අරූප බව අරූප බව එකක්වත් නැහැ එතන. ඊළඟට ආකාසඤ්ඤාණංච ඒවත් නැහැ. නායන් ලෝකෝන පරලෝකෝ කියලා කියන්නේ නිවනේ කාම භාවයක් නැහැ. කාම භාවයක් නැත්නම් මෙලොවක් පරලොවකුත් නැහැ. ඒක නිසා නිවනේ අර කියාපු විදිහට මෙලොවකුත් නැහැ, පරලොවකුත් නැහැ. ඊළඟට ඉරහඳ නැත්කමක් නිසා. ඒක තෝරන්නේ රූප භාවයක් තියෙනවා නම් රූප භාවයක සාමාන්‍යයෙන් අඳුරක් තිබෙන්න ඕන. අඳුර නැති කරන්න ඒකම ඉරහඳක් තියෙන්න ඕන. නිවනේ රූප භාවයක් නැහැ. එහෙනම් කොහෙද ඉරක් හඳක්? අන්න ඒ විදිහට ඒක තෝරන්නේ. ඊළඟට ගුණ උගෝ චන්දිම සූර්යා සත්‍රපාහං විකරේ නේව ආදත්නෝ ඊළඟට කියනවා එහි හේමක් යාමක් සිටීමක් සිටියක් උප්පත්තියක් නැtei කියන එක තෝරන්නේ නිවනට කොතැනකින්වත් කවුරුවත් එන්නේ නැහැ. කොතන එතන ඉඳලා කොහෙටවත් යන්නේ නැහැ. එතන යන්න තැනකුත් නැහැ, එන්න තැනකුත් නැහැ. ඒ වගේම මේ එතන හිතීමකුත් නැහැ. කවුරුත් උත්තරීමක් මොකක්වත් එතන නැහැ. ඔන්නෝම සත්‍යයක්. මොකක් නමුත් ගුඩ දෙයක් කියලා අපි හිතාගන්න එකයි. ඉතිහාට අපිට තේරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. නැතිතින් නැතිතින් උප්පත්ති. අප ඊළඟට අප්‍රතිච්ඡං අපවත්තං අනාරම්මණං කියන එක තෝරන්නේ නිවන අරූපී ස්වභාවය නිසා කොතනකවත් පිළිතලා නැහැ. රූප රූපී දෙයක් නම් තමයි පිළිගන්නේ. ඒකට අරූපී නිසා නිවන කොහෙවත් පිළිසලා නැහැ. අප්‍රතිච්ඡං. අප්‍රතිච්ඡං කියන්නේ නිවන පවතින්නේ නැහැ. අනාරම්මණං කියන්නේ නිවන කොහෙවත් එල්බ ගන්නේ නැහැ. සමහර විට අපිට හිතුනොත් නිවන එල්බ ගන්න පුළුවන් නමුත් නිවන කොහෙවත් එල්බ ගන්නේ නැහැ. අන්න ඒකයි. ඒ තුන නිවන තමයි මේ ඔක්කොම බාර දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි අර දැන් සම්මත විවරණය ඇටියට තියෙන්නේ අටුවාවේ. එතකොට අපි අර ප්‍රකාශ කළ අදහස් වලින් අඩුපාඩුවක් තියෙනවා නම් මේකෙන් හරි ගැස්ස ගන්න නැහැ. නමුත් අපිට සාමාන්‍ය නුවණින් කල්පනා කරලා බලනකොට තියෙනවා මෙතන මහා ව්‍යාකූලත්වයක්. අපි අර කණින් සඳහන් කරන භව නිරෝධය පිළිබඳ ඒ සංකල්පයේ ඒ ගැඹුරු අදහස ඒක තේරුම් ගැනීමට අපහසු වීම නිසා දෝ මේ තරම් ව්‍යාකූලත්වයක් ඒ කියන්නේ සම මේ ඇත්ත වශයෙන්ම භවතෘෂ්ඨා භවතෘෂ්ණාවකට ඉඩ දෙන විදිහේ විග්‍රහයකින් මේ නිවන පිළිබඳ විග්‍රහ අවසාන වෙන්නේ බොහෝ විට අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරන විවරණ ඉතා සියුම් භවතෘෂ්ණාවකට ඉඩ තිබෙනවා ඒ කියන්නේ රහතන් වහන්සේගේ කය නැති වුණාට පස්සේ කොහේදෝ ඒ රහතන් වහන්සේලා ගිහිල්ලා එකතු වෙනවා යම් කිසි ආයතනයක හරි ඒක ඇතැම්ම ඒක කෙලින්ම කියන්නේ සමහර තැන්වල. නමුත් ඇඟෙන්යි ධාරිනවා. ඉතින් ඒකේ ඒ විවඳු තැනක විස්තරය තමයි ඔය කියන්නේ. ඉරාන්ද නැති අමුතුම විදිහේ තැනක් නොවන තැනක්. මේ ව්‍යාකුලත් රාශියට එතකොට අපිට මූලික හේතුව ඇහිලා ගන්න තියෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වයමයි. ධර්ම ගැඹීරයමයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ශාන්නාන්දට දේශනා කළ සූත්‍රයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ ත්‍රිකණිපාතේ. මහා බුදුරජාණන්සේ එක්තරා විදිහක ධර්ම සංවේගයකින් ප්‍රකාශ කළ කාරණයක් වෙන්නත් පුළුවන්. සංකිට්ඨේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයං. විත්තරේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයං. සංකිට්ඨ විත්තරේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයං. අඤ්ඤාතාරෝව දුර්ලභා සාරිපුත්‍ර මම සැකෙවින් මේ ධර්මය දේශනා කළත් සවිස්තරව ධර්මය දේශනා කළත් සැකෙවින් සහ සවිස්තරව ධර්මය දේශනා කළත් දැන තීරුම් ගන්න අය තමයි දුර්ලභ. එතකොට සාරිපුත්‍ර සානාසී එතන නවතින්නේ නැතුව ආරාධනා කරන බුදුරජාණන් වහන්සේට ඒකස්ස භගවා කාලෝ ඒකස්ස සුගතෝ භාවාදී වශයෙන් මෙන්න මේකයි කාලේ මේ දැන් කාලේ ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ මේ සංකීත සැකෙරින් හෝ දේශනා කරන්න සවිස්තරව හෝ දේශනා කරන්න සැකෙරින් හා සවිස්තරව කියන මේ දෙක දෙආකාරයෙන්ම දේශනා කරන්න අඤ්ඤාතාරෝ භවිෂන්ති ධම්මසඤ්ඤාතාරෝ ධර්ම තේරුම් ගන්න පුළුවන් අය ඉන්න පුළුවන් කියලා ඒ දෙක පරිසාරණට ආරාධනා කළා. ඒකෝට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සස්මාති සාරිපුත්ත ඒවං සික්ඛිතබ්බා ඉමස්මින්ච සංඥානකේ කායේ අහිංකාර මනිකාර මානානුසය නොබරිසන්ති බහිද්ධාජ සබ්බනිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයන් භවිසන්ති. යංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරතෝ අහිංකාර මහින්කාර මානාංශය නොහොಂತಿ සංච චේතෝ විමුක්තිං උප පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරිස්සාමාති එවං දිවෝ සාරිපුත්ත සික්ඛිතබ්බං හොඳයි එහෙනම් සාරිපුත්ත මෙන්න මේ ආකාරයට ඉක්මනිය යුතුයි කොයි ආකාරයකද මේ මේ සවිඥානික කය විඥානි සැතමී කය පිළිබඳව අහංකාර මමංකාර මානානුසයන් නොවන්නේය. බහැර සියලු නිමිති පිළිබඳව අහංකාර මමංකාර නොවන්නේය. අමානානුසයන් නොවන්නේය. යම් චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් කට එළඹ වාසය කරන්නහුට අර කියපු විදිහට බහැර දෙආකාරයෙන්ම අහිංකාර මමංකාර මානානුසයන් නොවේද අන්නේ බඳු මේ චේතෝ විමුක්තියට සංඥා විමුක්තියට එළඹ වාසය කළේ කිය මෙසේ සාරිපුත්‍ර නුඹලා විසින් හික්මිය යුත්තේ කියලා. ඒ විදිහට ප්‍රකාශ කළ බුදු දානන් වහන්සේ ළඟට ප්‍රකාශ කරනවා මෙහෙම මෙහෙම හික්මන භික්ෂුව අවසානයේ ලබන සත්‍යය අයං උච්චති සාරිපුත්‍ර භික්ඛු අච්චිත්තං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමයා සාන්තමකාසි දුක්ඛස්. ඒකන් භික්ෂුව සංහාව සිඳලා සිඳලම්මා වාවත්තේ සංයෝජන මේ සංයෝජන බැනි බැනිවල කුප්පු අනිත් පැත්තේ හැරෙව්වා වාවත්තේ සංයෝජන සම්මා මානාවි සමය මානේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අන්තමකාසි දුක්ඛස දුක් කෙලවර කරා කියලා ඊළඟට ඒ දේශනාව අවසානයේ බුදු පියාණන් වහන්සේ සමන් වහන්සේම සුත්තනිපාතේ පාරායන වගේ දේශනා කළ එක්තරා උදේපඤ්ඤ කියලා සූත්‍රයක දේශනා කළ ගාථාවක් සමන් වහන්සේම උපුටා දක්වනවා මේ සූත්‍ර නිපාතයට කොයිතරම් වැදගත් තැනක් දුන්නාද කියලා අපට හෙළි වෙන සූත්‍ර සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේම දේශනා උද්දෘත වශයෙන් දක්වනවා. මම අන්න පාරායන වගේ අහවල් සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. මම අට්ඨක වගේ අහවල් තැන මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා. ඉතින් මේ තේරුම් ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේ කාලේ උද්දෘත පාඩ දක්වනකොට වෙන වෙන ග්‍රන්ථ සොයාගෙන යන්නේ. නමුත් සුත්ත නිපාතිය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පවා උද්දෘත පාඩේ දක්වපු වටිනා ග්‍රන්ථයක්. ඒකට ඒක අමතරවයි කිව්වේ මේ උදේපඤ්ඤයෙන් දක්වපු පාරායන පාරායන වග්ගයෙන් දක්වපු ඒ ගාථාව මෙන්න මෙහෙමයි සහානං කාම සංඥානං දෝමනස්ථාන චූභයං තීනස්සක පනෝදනං කුකුච්ඡානං නිවාරණං උපේක්ඛාගති සංසුද්ධං ධම්මතක්ක කුරේ ජවං අඤ්ඤා විමුක්ඛං පබ්බුමි අවිජ්ජාය පබේදන පහාණං කාම සංඥානං දෝමනස්ථාන චූභයං කාම සංඥාවන් සහ දෝමනස්සා කියන දොම්නස් කියලා කියන ඒක අර ව්‍යාපාදයට ළඟ අදහසයි එතන. මේ නිවර්ණ ගැන මේ ප්‍රකාශයේ කාම සංඥාවන් සහ දොම්නස් කියන මේ දෙකම දෙක දෙකේම ප්‍රහාණය ප්‍රහාණය ප්‍රහාණයෙන් යුක්ත වූ ප්‍රහාණය ඇති දෝමනස්නාන චූදයන් තීනසච්ච පනුදන තීන මිද්දය දුරල දුරල තීන කියන වචනේ මේ දෙකම අදහස් ගන්න පුළුවන් තීන මිද්ද කියන මේ නීවරණයේ ඉවත් කළ ඉවත් ඉවත් කරන්නා වූ අනුදන කුකුච්ඡාන නිවාරණ කුකුස් කුකුස් ආදී එය නිවාරණය කරන්නා වූ උපේක්ඛා සති සංසුද්ධං උපේක්ෂාවෙන් හා සතියෙන් පිරිසුදු වූ උපේක්ඛා සති සංසුද්ධං මේ ඔක්කොම විශේෂණ පද උපේක්ඛා සති සංසුද්ධං ධම්ම tattva පුරේජව ධම්ම tattva සම්මාදිටිය අනුව යන සම්මා සංකල්ප මේ මාර්ග චිත්තේ සත්‍යයක් මේ ප්‍රකාශ කරන්නේ ධම්ම tattva සම්මා දිට්ඨි පුරෝක්ඛාර කියලා ගන්නත් පුළුවන් සම්මා සංකප්ප කියලා ගන්න පුළුවන්. අන්නේ ධර්ම tattye ඒ පෙරට කරත්තා වූ ඒ අවිද්‍යාව විඳින්නා වූ ඒ tattyeට ඒ සමාධියට මම අඤ්ඤා විමුක්තියයි කියන්නේ. අඤ්ඤා විමුක්ඛං පබ්බ්‍රූ. එතකොට මෙතනින් අපිට මේ මේ tattye අරහත් ඵල සමාධිය අඤ්ඤා විමුක්ඛ නමින් හැඳින්වූ බවටත් මෙතන හොඳ සාධකයක්. අඤ්ඤා විමුක්ඛං පබ්බ්‍රූමි අවිද්‍යාවක් පබිහිදෙනවා. ඊළඟට අපිට මේ මේ මේ සමාධිය පිළිබඳ තවත් දෘෂ්ටි කෝණයකින් තවත් පැත්තකින් අපිට තව විස්තර හෙළි වෙනවා හෙළි වෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරන කරා සූත්‍රයක් සාකේත නිවරදී කොසමෑනුවර ගෝධිකාරාමයේ ප්‍රකාශ කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ වික්ෂුන් වික්ෂුන් වහන්සේලා අමතලා අච්චරියං ආවුසු අබුතං ආවුසු අච්චරියං ආවුසු අබුතං ආවුසු යාවංචිතං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සම්බාධි ඕකාසෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායසාදිගමාය නිබ්බානස්සති කිරියාය තදේව නාම චක්කු භවිස්සති තේ රූපා සංචායතන නෝපටිසංවේදිස්සති සම චක්කු භවිස්සති තේ රූපා සංචායතන නෝපටිසංවේදිස්සති තදේව නාම සෝතං භවිස්සති තේ සද්දා සංචායතන නෝපටිසංවේදිස්සති තදේව නාම ඝාණං භවිස්සති තේ ගන්ධා සංචායතන නෝපටිසංවේදිස්සති සායේව නාම ජීවහා භවිස්සති තේ රසා සංචායතනං නෝපටි සංවේජිස්සති. සෝ ජීවනාම කායෝ භවිස්සති. තේ පොට්ටබ්බා සංචායතනං නෝපටි සංවේජිස්සති. කියලා එහෙම දේශනාවක් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාත්මකව ප්‍රකාශ කරනවා අච්චරියන් ආවුසු අභූතං ආවුසු ඇවැත්නි මේ කාර්ය මහා ආශ්චර්යමත් දෙයක් මේක අద్భుත දෙයක් මොකද්ද මේ ඒ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්බුද්දේන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන් ඒ ධර්ම දතිවිසේ සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් සම්බාධි ඕකාසාදිගම අනුබුද්ධ සම්බාධ කියලා කියන්නේ මහා ඉඩකඩ නැති තැන සම්බාධ ඉඩකඩ නැති තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා සම්බාධි ඕකාසම් සම්බාධ වූ තැනක ඉඩකඩක් කොහෙත්ම ඉඩක් නැති විදිහේ මහා ගැටලුවක්. ගැටලු තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා. සම්වාදී ඕකාසාදි නමවත් අනුබුද්ධ. කුමක් සංඝාත සත්තානං විසුද්ධිය ආශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථං ගමයන් ආයසදි ගමයන් නිබ්බානසච්චි කියලා. එහෙම සොයාගත්තේ කොමකටද? සත්වයන්ගේ විසුද්ධිය පිණිස. මේස. සත්තානං විසුද්ධිය ආශෝක බැලපින් ඉක්මවීම පිණිස සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථං ගමයන් දුක්ඛ දෝමනස් කෙලවර කිරීම පිණිස. ඥායත් අධිකමාය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගය ලබා ගැනීම පිණිස නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මෙන්න මේ බඳු ඕකාසයක් ඇති කරගත්තා. ඊළඟට මේ ඕකාසය පිළිබඳ විස්තරය ඊළඟට කියවෙන්නේ. අදීවනාම චක්කුභවිසති තේ රූපා සංචායතන නෝපටි සංවේ. ඒ ඇහැ තියෙනවා. ඒ රූපේනුත් තියෙනවා. නමුත් ඒ ආයතනයක් විඳින්න නැහැ. විඳින්නේ නැහැ. ඇහක් තියෙනවා නම් රූප තියෙනවා නම් පේන්න ඕන. නමුත් මෙතන තත්ත්වය කොහොමද? හදේ එම ඇහම තියෙනවා. එම රූපයන්ම තිබෙනවා. නමුත් ඒ සලායත අර සලායතනයක් නැති හැදෙන්නේ නැති කියන එක තමයි කියන්නේ. ආයතනය හටගන්නේ නැහැ. චක්ෂු ආයතනය හටගන්නේ නැහැ. මේ දෙක තිබුණාට මොකද? ඒ වගේම සදේව නාම සෝතං භවිතති දේසද්දා කනක් තිබෙනවා. සද්දක් තිබෙනවා. නමුත් ඇහෙන්නේ නැහැ. ඒ ආයතනය පිළිබඳ ප්‍රතිසංවේදනාවක් නැහැ. නාසය නැහැය ගන්ධ සංඥාව පිළිබඳවත් එහෙමයි. දිවත් රස පිළිබඳවත් එහෙමයි. හයත් ස්පර්ශ පිළිබඳවත් එහෙමයි. කියලා එහෙම ප්‍රකාශ කරාම උදායි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා සංයීම මේවනුකෝ ආවුසෝ සදායතනං උපරිසංවේදිස්සති අසංඤී උදාහු අසංඤී උදායි ස්වාමීන් වහන්සේ අහනවා එවැනි එහෙම මේ ආයතනයක් ප්‍රතිසංවේදනය වගේ නිදින්නේ නැත්නම් ඒ සංඥාව තියෙද්දිද සංඥාව නැති නිසාද කෙනෙකුට ඇති වෙන ගැටලුවක් ඒක අහන්නේ. සංඥාව නැති නිසාද ඒක වෙන්නේ සංඥාව තිබෙන නිසාද. එතකොට ආනන්ද ස්වාමීන් ප්‍රකාශ කරන සංීචේ සංීමේ පරාවස සංඥාව තියා තිදෙච්චේ අරම තත්ත්වයක් තියෙනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් අර කලින් අවස්ථාව කරන සංඤ්ඤ සංඤ්ඤ විසඤ්ඤ සංඤ්ඤාදී ඒ පැටලිලි ප්‍රේදිකා ගාථාව මේ මේ ප්‍රශ්න නිසාමයි ඇති වෙලා තියෙන්නේ. අර විදිහේ ප්‍රත්‍යක් වුණත් මේ සංඥාව තිබුණත් අර ආයතනය පිළිබඳ ප්‍රත්‍යක්ෂ වේදනාවක් නැහැ. එහෙම ප්‍රකාශ කරලා ඊළඟට තවදුරටත් පොඩි විස්තරයක් හැටියට මේකටම අදාළ කාරණයක් තවත් කාරණා ප්‍රකාශ කරන අනිකුත් සමාධි පිළිබඳව නමුත් මේ ඇත්ත වශයෙන්ම අපට අදාළ වන නිවන පිළිබඳ කාරණේ අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක මම සාකේතයේ අංජනවණී නිගදායේ මම හිටියා ඉන්න අවස්ථාවක ජටිලාගාහිය ජටිලාගාහිය භික්ෂුණිය මා ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගෙන් ඇසුවා මගෙන් ඇසුව ප්‍රශ්නයක් යයන් යයන් භන්තේ ආනන්ද සමාධි නචාභිනතෝ නචාපනතෝ නසසංඛාර නිග්ගයිස වාරිතවතෝ විමුක්තත්තා ධිතෝ සිතත්තා සම්පති සම්තුලිතෝ සම්තුෂ්ඨත්තා නපරිකස්සති අයං භන්තේ සමාධි කිං ඵලෝ බුද්ධෝ භගවතා ඒ කියන්නේ ස්වාමී ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ යම් සමාධියක් විතරජානන් වහන්සේ විසින් මෙන්න මේම දේශනා කළා තියෙනවා මේ මේ ලක්ෂණ වලින් යුක්තද නච අභිනතෝ නච අපනතෝ අභිනතෝ කියන්නේ යමක් දෙසට හැරුණු අපනතෝ කියන්නේ එයින් ඉවතට හැරුණු මේ වචන දෙක යොදන්නේ රාග ද්වේෂ කියන එකටයි අභිනති කියලා කියන්නේ අභිනති කියලා කියන්නේ රාග වශයෙන් නැමුණු ඉදිරියට නැමුණු නැත්නම් දෙතට නැමුණු අපනත කියන්නේ ඉවත් ඉවතට නැමුණු ද්වේෂ ඒකට නච අභිනතෝ නච අපනතෝ ඒ රාග ද්වේෂ තත්ත්ව මෙතන නැහැ ඒ වගේම න සසංඛාර නිග්ගයිහ වාරිතවතු සංස්කාර බලයෙන් නිග්‍රහ කරලා යටපත් කරලා සංස්කාර බලාත්කාරයෙන් නවත්වල ඇති කරගත්තු වෘත ස්වභාවයේ தත්වයකුත් නෙවෙයි මේක. සාමාන්‍ය ඥාන සමාධි ආදී හැම එකක්ම අර සංස්කාර සංකත දේවල් නම් සංස්කාර බලයෙන් පවතින දේවල් නම් ඒ හැම එකකම අර කියාපු අර ලක්ෂණය තිබෙනවා. මොකද්ද? සංස්කාර බලයෙන් ඒවා වැඩ පවත්වලා. ගලාගෙන එන දේවල් తాවකාලික. ඒක තමයි විස්කම්බන කියලා කියන්නේ. විස්කම්බන. ඒකට සාමාන්‍ය සමාධිය ඥානයක් නම් විස්කම්බන අවස්ථාවක්. නමුත් මෙතන කියන්නේ න සසංකාර නිග්‍රහය වාරිතවතු. නමුත් මේක නම් සංස්කාර බලයෙන් විග්‍රහ කරලා තවස්සුතු ඒ සත්‍යයක් නෙවෙයි. න සසංකාර විග්‍රහය නිග්‍රහය වාරිතවතු විමුක්තත්තා චිතෝ. ඒ චිත ඒ ස්ථිත ස්වභාවය සාමාන්‍ය සමාජික ස්ථිත ස්වභාවය තිබෙන්නේ හරියට අර දැන් උපමාවක් කියනවා නම් මේක ධර්මයේ උපමාවක් නෙවෙයි අපේ අපේ ගොඩේ උපමාව මේ ඔය ඔය බම්මරියක් එහෙම නැත්නම් ඔය බම්මරියක් එහෙම ගහනකොට මේ අර කරකැවි කරකැවි තිබීමම ඒක කෙලින් සිටීමට උපකාර වෙනවා අන්න ඒ වගේ දැන් මෙතනත් මේ මෙතන මේ සංස්කාර බලයෙන් සංස්කාර බලයෙන් නිසයි සාමාන්‍ය සමාධියෙම පවතින්නේ. හිත හිත tattේ කියනවා. මෙතන කියන්නේ මෙතන කියන හිත tattේ අර සංස්කාර බලයෙන් නෙවෙයි. හිතත් විමුක්තත්තාටීතෝ. විමුක්ත නිසාම සංස්කාර වලින් විමුක්ත නිසාම චිත්ත ස්වභාවය. ඒක අරිට වඩා ස්ථාවර ස්ථිතියක්. විමුක්තත්තාටීතෝ. ඊළඟට චිත්තත්තා සන්තුසිතෝ. ඒ ස්ථිත ස්වභාවය නිසාම ඒ සන්තෝෂය, සන්තුසිත ස්වභාවය තියෙනවා. අකුත්ත අර දැන් සාමාන්‍ය ධ්‍යාන සමාධි தත්ත්වය හඳුන්වලා තියෙන සූත්‍රවල ඒ කුප්ප පටිච්ච සංති. ඒ ඒක කෝප්පයයි කෝප්පය වෙනවා. මේක අකුප්පා. ඒකයි මෙතන හැංගෙන්නේ. මේ අකුප්පා කියපු මුති ගැන කියන බව මෙතන කියනවා සිතා ගන්න පුළුවන්. විමුක්තත්තා හිතෝ. හිතත්තා සන්තුසිතෝ. සංත චිතත් චිත නිසා මේ සන්තුෂිත සන්තුෂිත ස්වභාවයක් සන්තෝෂ සතුටු ස්වභාවයක් ඊළඟට සන්තුෂිතත්තා නපරිතස්සති. ඒ සන්තුෂිත ස්වභාවය තිබෙන නිසාම උද්දච්ච ආදියක් කිසිවක් නැහැ. ඒක නිසා පරිතස්සනාවක් පරිසෘෂ්ණාවක් ඒ වචනේ බොහොම අර්ථ රාශියක් වගේ ඇති එකක් අපිට කියන්න පුළුවන් තැති ගැනීම ආදියක් නැහැ. තැති ගැනීම ආදියක් නැහැ. නපරිතස්සති. සන්තුෂිතත්තා නපරිතස්සති. අන්නේ බඳු සමාධියට අයන් සමාධි කිං ඵලෝ ගුත්තෝ භගවතා එබඳු සමාධිය කුමක් ඵලයක් කොට ඇත්තයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ජටිලාගාහ්‍ය භික්ෂුණිය අසුවාම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේ තා භික්ෂුන් වහන්සේලාට මේ විස්තරය කියන්නේ අතීත සිද්ධියක් ගැන මම එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශ කළයි කුමක්ද යායන් භන්ති යායන් භගිනී සමාධි නචා අභිනතෝ නචාපනතෝ නසහංකාර නිග්ගය වාඩිතවතෝ විමුක්තත්තාටිතෝ ටිකත්තා සම්සුසිතෝ සම්සුසෝ සම්පූර්ණපත්තාන පරිත්‍ස්සති අයං ස්නන්තේ අයං භගිනී සමාධි අඤ්ඤා ඵලෝකුත්තෝ භගවත අර කියාපු ලක්ෂණ වලින් යුක්ත අර සමාධියට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ අඤ්ඤා ඵලෝ කියලා අඤ්ඤාව ඵලය කොට ඇති සමාධිය අඤ්ඤාව කියන වචනේ ගැන අපි කලින් ප්‍රකාශ කළා පූර්ණ අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය සහතිකව දැන ගැනීම එතකොට ඒ අඤ්ඤාපලෝ නම් ප්‍රකාශ එහෙම ඒ අතීත ප්‍රවෘත්ති කියලා ඊළඟට නැවතත් සංඝයා වහන්සේලා අමතලා ආනන්ද සම්මාන්සේ ප්‍රකාශ කරනවා ඊවං සංඤේපි කෝ ආවුසෝ සදායතනං නෝපටි සංවේදී ඉහළම ආර්ථියෙන් ගත්තොත් අන්න එබඳු ඒ ඒ අරහත්ඵල සමාධියේ අර විදිහටම ආයතන පිළිබඳ විඳීමක් නැත සදායතනං නෝපටි සංවේදී එතකොට මේකත් අපිට හෙළවන දැන් එතකොට අරහත්ඵල සමාධිය කියන්නේ සෑහෙන කරපුළු ලවබෝධයක් ලබා ගැනීමට ඒ අංශ වලින් අපට කාරණා දැනගන්න ලැබුණා. ඒ වගේම දැන් මේ සූත්‍රවල සමහර තැන්වල දක්වලා තිබෙනවා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. දිත්තේ ධම්මේ සං අභිඤ්ඤා සච්චිදත්වා උපසම්පද්ද පවේදීති ආදී වාක්‍ය වලින් අනාසව චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන වචන දෙකමත් යොදලා තියෙනවා. මේ රහතන් වහන්සේ ඒ ලබන ප්‍රත්‍යක්ෂය පිළිබඳව. එතකොට ඒ වගේම තවත් වැදගත් සූත්‍රයක් අපට හමු වෙනවා මේ රහතන් වහන්සේ මේ අරහත් සම්බල සමාධියට සම්බන්ධලා ඉන්නකොට ඒක ඒ ලෝකෝත්තර தත්ත්වය කොයි ආකාරයකටද වටහාගත යුත්තේ කියන එක පිළිබඳව යම් කිසි අදහසක් දෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ භණ්ඩගාම වග්ගී හතරේ වයන සූත්‍රයක් ඒකේ සඳහන් වෙනවා පුද්ගලයන් හතර දෙනෙක් ගැන අනුශෝතගාමී පුද්ගලෝ අටිසෝතගාමි පුද්ගලෝ ත්‍රිසත්ත්වෝ පුද්ගලෝ හතරවෙනි පුද්ගලයා තින්නෝ පාරගතෝ තලේ පිටති බ්‍රාහ්මනෝ කියලා. පළවෙනි පුද්ගලයා හඳුන්වන්නේ අනුසෝතගාමි පුද්ගලයා ඒ පුද්ගලයා කාමීච පටිසේවති පාපංච කම්මං කරෝති කාමයන් සේවනය කරනවා පාප කර්ම කරනවා අන්නේ බඳු පුද්ගලයා අර සංසාර ඒ ස්රෝතයට අනුවම එහි ඇදිලා යනවා අතිශෝතගාමි පුද්ගලයා ගැන දක්වන්නේ නකාමී ප්‍රතිසංය අර කාමයන් සේවනය කරන්නේ නැහැ පාප කර්ම කරන්නේ නැහැ ඊළඟට තවත් විශේෂයෙන් ප්‍රකාශ කරනවා සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අසුමුඛෝ රුදමානෝ පරිපුන්නම් පරිසුද්ධං භ්‍රමචාරියං චරති විශේෂයෙන් වික්ෂුන් වහන්සේ පිළිබඳ වේතනයි සඳහන් වෙන්නේ දුක් ගමන සහිතව හෝ අඬු කඳුලෙන් යුක්තව අසුමුඛෝ රුදමානෝ අඬමින් හෝ කඳුලකින් මොහොනින් හෝ යුක්තව පිරිකුණු පිරිසුදු Brahmacharya වාසය කරනවා. එතකොට එතන අර පටිසෝතගාමි ප්‍රතිපදාව එතන දැක්වෙනවා. පටිසෝතගාමි පුද්ගලයා ඒ. එයා ටිකක් වූ පුද්ගලෝ හඳුනලා තියෙන අනාගාමි පුද්ගලයා. අනාගාමි පුද්ගලයා ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එතනම ආයත් මෙලොවට එන්නේ නැහැ. එතනම කෙලවර කරනවා. ටිකක්. හතරවෙනි පුද්ගලයා තමයි හඳුන්වන්නේ අර අතීත තින්නෝ පාරගතෝ ඵලයේ තිච්ඡති බ්‍රාහ්මණෝ කියලා ප්‍රකාශ කළේ. ඒ කියන්නේ ඊතරවිය තින්නෝ පාරගතෝ කියන්නේ ඊතරව පින්නෝ ඊතර වූ පාරගතෝ කියන්නේ පරතරට ගිය, එගොඩට ගිය කහලේ කලේ චිත්තති බ්‍රාහ්මනෝ. අර එගොඩට ගිහිල්ලා එගොඩ ඉඳගෙන ගොඩ හිටගෙන ඉන්නවා. කලේ චිත්තති. එගොඩ එගොඩ සිටගෙන ඉන්න. කලේ චිත්තති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මන කියන පදිය යන්නේ රහතන් වහන්සේට. එතකොට ඒක තෝරන්නේ ආසවානං කය අනාසවං චේතෝ මුත්‍තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති යම් කිසි භික්ෂුවක් අර ආශ්‍රයයන් ඡය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියට ඒ අරහත්කාර සමාධියට සම්බන්ධලා ඉන්නවනම් එවඳු බුද්ධල හැඳින්විය යුත්තේ ඒගොඩට ගිහිල්ලා. ඉතරට ඉතරට ගිහිල්ලා ඒගොඩ හිටගෙන ඉන්න තැනත් හැකියි. එතකොට දැන් මේ ගැඹුරු ධර්මයේ එක්තර මේ නිර්වාණ පිළිබඳ ඒ සාකච්ඡාව ඉතාම ගැඹුරු තැනකට මේ අපි ඇවිල්ලා තියෙන්නේ. රහතන් වහන්සේ ඒ ඒ අරහත් ඵල සමාධියේදී ඒගොඩට ගිහිල්ලා ඒගොඩ හිටගෙන ඉන්නවා නම් මේ එදිනදා ජීවිතේ රහතන් වහන්සේ ආහාර ගැනීම, ධර්ම දේශනා කිරීම ආදී සත්‍ය කුමක්ද? උද හිටලා తాවකාලිකව මෙදිරට එනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. ඉගොඩට ගියා ගිහිල්ලා එනවද නැද්ද කියන එකයි. ඒ ඉඳ හිටලා ඇවිල්ලා ඉන්න ඉඳීමක්ද මේක? අන්න ඒ ප්‍රශ්නය ගැන ඒක ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රශ්නයක් බව හෙළි වෙනවා. ඒකට අදාළ වන යම් යම් සූත්‍ර දේශනා සුත්ත නිපාතේ පරමට්ටක සූත්‍රයේ අද ගාථාවේ සඳහන් වෙනවා මෙහෙම ගාථාවක් න කප්පයන්ති න පුරේ කරුන්ති ධම්මාපිතේසං න පටිච්චිතාසේ න බ්‍රාහ්මනෝ සීලවතේන නියෝ පාරං ගතෝ න පච්චේති තාදී ඒ කියන්නේ න කප්පයන්ති න පුරේ කරන්ති එතන බහුවචනෙන් මුල්පද දීපේ කියන්නේ රහතන් වහන්සේලාගේ ස්වභාවය කුමක්ද දෘෂ්ටි ප්‍රකල්පණය කරන්නේ නැහැ. දෘෂ්ටි ගොතන්නේ නැහැ. තනන්නේ නැහැ. නපුරේ කරුණු දෘෂ්ටි ඉදිරිපත් කරන්නේ අනිකුතේ අනිකුතේ ග්‍රාහකසුන බ්‍රාහ්මණින් වගේ සම්මාති තේසං පටිච්චිතාසී ලෝකයේ ඒ පිළිගත් යම් මේ දෘෂ්ටි ආදී ඒ කිසිවක් ඒ පිළිගන්නේ නැහැ නබ්‍රාහ්මනෝ සීලවතින සීලව්‍රතාදීන් ඇදිලා යන්නේ නැහැ ඒවට ඇදිලා යන්නේ අවසාන පදයට අවශ්‍ය පාරංගතෝ උන පච්චීති සාරි පරතරට ගියේ යථාදී පුද්ගලයා ආපසු එන්නේ නැහැ. මෙතන අපි ඉතාමත් වැදගත් වචනයක් හැටියට සැලකිය යුත්තේ සාදී කියන වචනය. මේ සාදී කියන වචනේ අපිට කලිනුත් අහුවෙලා තියෙනවා. මේ සාදී කියන එක අත් වශයෙන්ම හොඳම සිංහල වචනේ. ඒකට ඉහු පුද්ගලයා. ඉහු පුද්ගලයා කියන වචනේ දැන් කාලේ යෙදෙන නරක පුද්ගලයන් පිළිබඳව. නමුත් රහතන් වහන්සේ තමයි නියම අර්ථයෙන්ම ඉහු පුද්ගලයා. ඉහු කියලා කියන්නේ අර ස්ථිරකාර ගුණය. එසේ මෙසේ නොවේ. එසේ මෙසේ පුද්ගලයෙක් තමයි ගියොත් ආපසු එන්නේ. මේ රහතන් වහන්සේ ගියොත් ගියාමයි. ඒකයි න න පාරංගතෝ පච්චේතිකාදී කියලා. පාරංගතෝ න පච්චේතිකාදී. අර ඒක නිසා තමයි උදම්මපද ධාතවල ඔය ආදී කියන පදයත් එක්කම අල්ලලා දක්වලා තියෙනවා. ඉන්ද්‍ර චීරූපමෝතාදී සුබ්බතෝ ආදී ගාථා පදවල ඉන්ද්‍ර කීරයක් වගේ රහතන් වහන්සේ. ඒ ඒ ලෝකෝත්තර මාර්ග පිළිගේ දුක්තිය ලැබුවට පස්සේ ඒ ආදී පුද්ගලයා ආපසු වෙන්නේ නැහැ. ඒකට මේ කාලයක් අවසන් වීගෙන යන නිසා අපි දැනට ඒ අදට මේ මානසිකාවට අදාළ කුසල සම්ප්‍රේතය. Thank you. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි